සිකපදයන්ට ගැරහීම් ආදිය පිළිබඳ සිකපද විලේකන සික්ඛාපදය යෝපන බික්ඛු පාතිමොක්ඛේ උද්දීසමානේ එවං වදෙය්‍ය කිං පනිමේහි කුද්ධානු කුද්දකේහි සික්ඛාපදේහි උදිත්තේහි යාවදේව කුක්කුච්ඡාය විහෙසාය විලේකාය සංවත්තීති සික්ඛාපද විවන්නකේ පාචිත්‍යං පාචිත්‍ය පාළිය 163 යම් මහණෙක් ප්‍රාතිමෝක්ෂය උදෙසන කල්හි මෙසේ කියයිද උදෙසන්නා වූ මේ කුඩා වූද වඩා කුඩා වූද සිකපද වලින් කවර ප්‍රයෝජනයක්ද මේවා වඩාත් කුකුස් ඇතිවීම පිණිස සිත වෙහෙසීම පිණිස සිතෙහි ඉරිවැටීම පිණිස පවත්නේයයි සිකපදවල අගුණ කීමෙන් පචිති ඇවත් වෙයි. ප්‍රාතිමෝක්ෂයේ උදෙසීම යනු අතවැසියන්ට පාඩම් කර ගැනීම සඳහා ගුරුන් විසින් කියවීම ගෝලයන් විසින් ගුරුන් ලවා පාඩම් කර ගැනීම සඳහා කියවා ගැනීම පාඩම් ඇති සිකපද නැවත නැවත සජ්ජායනා කිරීම යන මේ තුනය. ගුරුවරයෙකුගෙන් කියවා ගැනීම වෙනුවට දැනට ඇත්තේ පොතෙන් පාඩම් කිරීමය. මේ කුඩා කුඩා සිකපද පාඩම් කිරීමෙන් දැරීමෙන් කවර ප්‍රයෝජනයක්ද? මේවා මේ කාලයට උමනා නැත. මේවා පාඩම් කිරීමෙන් ඇත්තේ කුකුස් වැඩිවීම පමණකි. වෙහසීම පමණකි. මේ සිකපද නැතිවීමම යහපති යනාදීන් උපසම්පන්නයෙක් උපසම්පන්නයෙකුට කියයි නම් පචිති වෙයි. හැර අන් දහමක් අගුණ කියා නම් දුකුලා ඇවැත්වෙයි. අනුසම්පන්නයෙකුට විනයේ හෝ ධර්මයේ හෝ අගුණ කියා නම් දුක්කට ආපත්ති වෙයි. විනයේ අගුණ කීමේ කැමැත්තෙන් තොරව දැනට සූත්‍ර හෝ ගාථා හෝ අභිධර්මය හෝ ඉගෙනීම කරන්නය විනය පසු ඉගෙන ගන්නයයි කීමෙන් ඇවැත් නොවේයි. දුර්වච ශික්ෂා පදය පරාජිකා පාළිය 218 පිටුව මහණෙක් වනාහි දුර්වච ස්වභාව ඇත්තේ වේද ප්‍රාතිමෝක්ෂ සංඛ්‍යාත උද්දේශයට අයත් වූ ශික්ෂා පදයන්හි භික්ෂූන් විසින් ශික්ෂා පදයෙන් කියනු ලබන කල්හි ආයුෂ්මත්නි ඔබ වහන්සේලා යහපත් වූ හෝ අයහපත් වූ හෝ කිසිවක් මාහට නොකියව මමද ආයෂ්මතුන්ට යහපත් වූ හෝ අයහපත් වූ හෝ කිසිවක් නොකියමි. ආයෂ්මත්නි ඔබ වහන්සේලා මාහට කීමෙන් වලකිව්. යයි තමා නොකිය යුත්තේකු කෙරේ නම් ඒ මහන අන්‍ය භික්ෂූන් විසින් ඇවත ඔබ තමා අන්‍ය භික්ෂූන් විසින් නොකිය යුත්තක් නොකරව ආයෂ්මතා තමා අන්‍ය භික්ෂූන් විසින් කිය යුත්තකුම කෙරේවා. ආයුෂ්මතාද භික්ෂූන්ට ශික්ෂා පදයෙන් කියවා භික්ෂූහුද ආයුෂ්මතාට ශික්ෂා පදයෙන් කියන්නාහ. යම් ඒ ශික්ෂා පදයෙන් කීමෙන් ඇවතින් නගා සිටුවීමක් වේද ඒ භාග්‍යවතුන් වහන්සේගේ පිරිස දියුණුවට පවතිනාහයයි කිය යුත්තේය. ඒ මහණ එසේ භික්ෂූන් විසින් කියනු ලබන්නේද එසේම දැඩි කොටගෙන සිටින්නම ඒ අදහස අත්හැරීම පිණිස තුන්වර දක්වා සමනුභාෂණය කළ යුතුය. තුන්වර දක්වා සමනුභාෂණය කිරීමෙන් ඒ අදහස හරිනම් එය යහපති නොහරිනම් සංඝාදිශේෂ ආපත්‍ති වෙයි. මේ සිකපදයේ චන්න භික්ෂුව අරඹයා පනවන ලද්දේය. චන්න භික්ෂුව ගිහි කාලයේ සිද්ධාර්ථ කුමාරයන්ගේ ඇමතියකි. සිද්ධාර්ථ කුමාරයන් පැවිදි වීමට නික්ම ගියේද ඔහු සමගය. එබැවින් පැවිදි වීමෙන් පසුද චන්න භික්ෂුව උඩඟුව අන්‍ය භික්ෂූන් පහත් කොට සලකමින් සිටියේය. මේ සිකපදය පනවන්නට සිදු වූයේ ඒ නිසාය. මෙයින් සංඝාදිශේෂ ආපatti වන්නේ සමනුභාෂණ කර්මය කළහොත්ය. චන්න භික්ෂුවට සමනුභාෂණ කර්මය කළ බවක් සඳහන් වී නැත. බ්‍රහ්ම දණ්ඩය මේ සිකපදයේ පැනවීමෙන් චන්න භික්ෂුව හික්මුණු බවක් නොපෙනේ. ඒ නොහික්මීම නිසාම ඔහුට මාර්ගඵලය ලැබිය හැකි නොවිය. තථාගතයන් වහන්සේ ඔහු කෙරෙහි අනුකම්පාවෙන් පිරිනිවන් පානා දින රාත්‍රියේද චන්නස්ස ආනන්ද බික්ඛුනෝ මමච්චේන බ්‍රහ්මදණ්ඩෝ දාතබ්බෝ මහා පරිනිර්වාණ සූත්‍රයෙන් යනුවෙන් චන්න භික්ෂුවට තථාගත පරිනිර්වාණයෙන් පසු බ්‍රහ්මදණ්ඩය දෙන ලෙස වදාළහ. ආනන්ද ස්තවීරයන් වහන්සේ විසින් ස්වාමීනි බ්‍රහ්මදණ්ඩ නම් කවරේද? යයි විචාල කලෙහි ආනන්දය චන්න යමක් කියනු කැමැත්තේ නම් එය කියාවා. භික්ෂූන් විසින් ඔහුට කිසිවක් නොකිය යුතුය. අවවාද නොකළ යුතුය. අනුශාසනා නොකළ යුතුය. මේ බ්‍රහ්ම දණ්ඩය යයි වදාළසේක. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ධර්ම සංගීතය සඳහා රජගහ නුවරට රැස් වූ මහා කාශ්‍යප ස්තවීර ප්‍රමුඛ ස්තවීරයන් වහන්සේලාගේ නියෝගයෙන්ද ආනන්ද ස්තවීරයන් වහන්සේ 500ක් භික්ෂූන් හා කොසඹෑනුවර ගෝසිකාරාමයට වැඩම කොට චන්න ස්තවීරයන්ට භාග්‍යවතුන් වහන්සේගේ ආඥාව පරිදි බ්‍රහ්ම දණ්ඩය ප්‍රකාශ කළහ. එයින් පීඩාවට පත් වූ ලැජ්ජා වූ චන්න ස්තවීර තෙමේ විවේක ස්ථානයකට එළඹ විදසුන් වඩා නොබෝ කලකින් සියලු කෙලෙසුන් නසා අරහත්වයට පැමිණියේය. බුදුරදුන් විසින් බ්‍රහ්මදණ්ඩය පනවන ලද්දේ චන්න ස්තවීරයන්ට පමණකි. එහෙත් එවැනි රළු කතා ඇති නොමනා කතා වලින් භික්ෂූන්ට පහර දෙන දුර්වච භික්ෂූන්ටද මේ දඬුවම දිය යුතු බව පරිවාර පාළියේ කම්මවග්ග අට කතාවෙහි දක්වා ඇත්තේය. එය කරනුයේ අපලෝකන කර්ම වශයෙනි. එය කරන්නේ මෙසේය වික්ත භික්ෂුවක් විසින් සංඝයාගේ අනුමැතිය ලබා මෙසේ සංඝයා හට ඇස්විය යුතුය බන්තේ ඉත්තන්නාමෝ බික්ඛු මුකරෝ බික්ඛු දුරත්ත වචනේහි ගට්ටන්තෝ විහරති සෝ බික්ඛු යං ඉච්ඡේය තං වදෙය්‍ය බික්ඛුහි ඉත්තත් ඉත්තන්නමෝ බික්ඛු නොචවත්තබ්බෝ න ඕවදිතබ්බෝ න අනුශාසිතබ්බෝ සංගං බන්තේ පුච්ඡාමි ඉත්තන්නා මස්ස බික්ඛුනෝ බ්‍රහ්ම දණ්ඩස්ස දානං රුච්චති සංගස්ස ဒ ුතියම්පි පුච්ඡාම පෙය්‍යාලං තතියම්පි පුච්ඡාම ඉත්තන්නාමස්ස බන්තේ බික්ඛුනෝ බ්‍රහ්ම දණ්ඩස්ස දානං රුච්චති සංගස්ස සමන්තපාසාදිකා 1046 පිටුවෙන් බ්‍රහ්මදණ්ඩය ලැබූ භික්ෂුව එයින් හික්මි පසු කාලයේ සංඝයාගෙන් සමාව ඉල්ලන්නේ නම් බ්‍රහ්මදණ්ඩය සංසිඳ විය යුතුය. එය කරන්නේ මෙසේය. වික්ත භික්ෂුවක් විසින් මෙසේ සංඝයා හට ඇස්විය යුතුය. බන්තේ භික්ඛු සංඝෝ අසුකස්ස භික්ඛුනෝ බ්‍රහ්මදණ්ඩං ආදාසී සෝ බික්ඛු සෝරතෝ නිවාත වොත්ති ලජ්ජි ධම්මං ඔක්칸තෝ හිරොත්තප්පේ පතිට්ඨිතෝ පටිසංඛා ආයතින් සංවරේ තිට්ඨති සංගං බන්තේ පුච්ඡාමි තස්ස බික්ඛුනෝ බ්‍රහ්ම දණ්ඩස්ස පටිප්පස්සද්දීන් රුච්ඡති සංගස්ස සමන්ත පාස අධික 1046 පිටුව මෙසේ තුන්වරක් අස්වා බ්‍රහ්ම දණ්ඩනය සංසිඳ විය යුතුය. ශාසනයෙහි ඇති දඬුවම් අතුරෙන් මේ බ්‍රහ්ම දණ්ඩය බරපතලම දඬුවමය. චන්න භික්ෂුවට දඬුවම් වශයෙන් කරන උක්කේපනීය කර්මය කලින් දෙවරක් කර ඇත. ඒවාට ඔහු බිය නොවිය. ආනන්ද ස්තවීරයන් වහන්සේ බ්‍රහ්ම දණ්ඩය ප්‍රකාශනය කළ කලෙහි චන්න භික්ෂුව බිය වී මූර්ඡා වී වැටුනේය. බ්‍රහ්ම දණ්ඩනයේ ලත් භික්ෂුව හා සෙසු භික්ෂූන්ට කතා කිරීමට පවා අවසරයක් නැත. එබැවින් බ්‍රහ්ම දණ්ඩයේ ලත් භික්ෂුව සම්පූර්ණයෙන් තනි වෙයි. සුරාපාන ශික්ෂාපදය සුරාමේරය පානේ පාචිත්‍යං පාචිත්‍ය පාළිය 127 පිටුව රහමෙර පානයෙන් පචිති වෙයි. පිට්ට සුරාය, පූව සුරාය, ඕදන සාරය, කින්න පක්කිත්ත සුරාය, සම්බාර සංයුක්ත සුරාය. යයි සුරා පස් වර්ගයකි. ධාන්‍ය පිටි බඳුනේහිලා පමණට ජලය යොදා මැඩ සාධන සුරාව පිට්ට සුරා නමි. පිටියෙන් තනූ පාන්, ආප්ප, පිට්ටු ආදී කෑම වර්ග බඳුනෙහිලා පමණට ජලය බහ මැඩ සාධන සුරාව පූව සුරා නමි. බද්දියෙහිලා සාධන සුරාව ඕදන සුරාව නමි. කින්න පක්කිත්ත සුරා යනු සුරා බීජයන් බහ කරන සුරාවයයිද ධාන්‍යයන්ගේ අංකුරයන් ජලයෙහිලා කරන සුරාවයයිද කියනු ලැබේ. නෙල්ලි අබ ආදී ද්‍රව්‍යයන් දියහිලා කරන සුරාව සම්භාර සංයුක්ත සුරා නම් වෙයි. මේ සුරා පස් වර්ගයක් විනය පාළියේහි දක්වා ඇත. පුප්පාසවය, පලාසවය, මද්දවාසවය, ගුලාසවය සම්භාර සංයුක්තයයි මේරය වර්ගද පහකි. පල් කරන ලද තල් පොල් ආදී මල්වල රසය පුප්පාසව නමි. පල් කරන ලද වැල වරකා ආදී පළවල රසය පලාසව නමි. පල් කල මිදි රසය මද්ද වාසව නමි. මේ පැණියෙන් කරන ලද පානයද මද්ද වාසවය යයි කියනු ලැබේ. උක්පැණියෙන් කරන පානය ගුලාසව නමි. පල් කරන ලද නානා ද්‍රව්‍යයන්ගේ රසය සම්භාර සංයුක්ත නම් වේ. පංච ප්‍රකාර සුරාය පංච ප්‍රකාර මේරේය යන මේ දස වර්ගය මත් කරන බැවින් මධ්‍යයයිද කියනු ලැබේ. සුරා වර්ගයක් හෝ මේරය වර්ගයක් හෝ තනපතක අගට එන පමණ වුවද පානය කලේ නම් පචිති වෙයි. විනය පොත්වල දැක්වෙන්නේ අතීතයේ විසු මිනිසුන් සාදා පාවිච්චි කළ මධ්‍ය වර්ගයන්ය. මෙකල අතීතයේ නොතිබූ নানা ප්‍රකාර මධ්‍ය වර්ග ඇත්තේය. තථාගතයන් වහන්සේ විසින් අකැපයයි වදාළ දෙයට සමාන යමක් ඇතිනම් ඒවාද අකැප බව වදාරා ඇති බැවින් මත්කරන ස්වභාවයේ නිහත දැක් වූ සුරා මේරය දෙවර්ගයට සමාන කන බොන ಜಾති සියල්ලම අකැපය. සුරා මේරය වලට අයත්‍ය එබැවින් මත් කරන කිනම් පානයක් වුවද කිනම් ද්‍රව්‍යයක් වුවද කෑමෙන් බීමෙන් පචිති වන බව කිය යුතුය. සුරං වා මේරයන් වා බීජතෝ පට්ඨාය කුසග්ගේන පිවතෝපි පාචිත්‍යං සමන්ත පාසාదికා 635 පිටුව යනුවෙන් විනය අටුවාවෙහි සුරාව හෝ මේරය බීජේහි පටන්ම පානය කරන්නාහට පචිති ඇවත් වේ යයි දක්වා ඇත. බීජ තෝ පට්ඨාය යන සාරත්ත දීපනී ටීකාවේ තේරුම් කරන්නේ සම්භාරයේ පටියා දෙත්වා වාටියන් පක්කිත්ත කාලතෝ තාලනාලි කේරාදීනං පුප්පරස්ස ගහිත අභිනව කාලතෝ යේව පට්ඨාය කියාය එහි විස්තර කරන හැටියට පොල්, කිතුල්, තෙල්, දියද අකැපය. විමති විනෝදිනී ටීකාවේ එය විස්තර කරන්නේ බීජතෝ පට්ඨායති යතා වුත්තානි පිට්ඨා දීනං මජ්ජත්තාය වාජනේ පක්කිත්ත කාලතෝ පට්ඨාය කියාය ගත් හැටියේ තෙල් දිය අකැප බවක් නොකියනු ලැබේ විමති විනෝදිනී මතයේ හැටියට තෙල් දිය අකැප බවක් කිය යුත්තේ ගසින්ගත් තෙල්දිය පැසවා මධ්‍යභාවයට පැමිණවීම සඳහා රා පැසවන භාජනයට දැමූ තැන් පටන්ය. තෙලිදිය මේරයටද බීජය වෙයි. පැණි හකුරු වලටද බීජය වෙයි. මේරය සාධන භාජනයට දැමූ තෙලිදිය මේරයේය බීජය ලෙසත් පැණි හුණු කරන භාජනයට ලූ තෙලිදිය පැණි හකුරු වල බීජය ලෙසත් සැලකිය හැකිය. මත් නොකරන තෙල් දියවල කප්පිය පානයන් වන අම්බ පාන ආදිය හා සමාන බවක් මිස සුරා මේරේ වලට සමාන කමක් නැත. එබැවින් තෙලෙදිය අකප්පිය වස්තුවක් යයි කීමට යුක්තියක් නොපෙනේ. අමද්ය මධ්‍ය සංඥාවෙන් බීමෙන් දුකුලා ඇවත් වෙයි. අනාපත්ති අමච්ඡංච හෝති අමච්ඡ වන්නං අමච්ඡ ගන්නං අමච්ඡ රසං තං පිවිති සූප සම්පාකේ මංස සම්පාකේ තේල සම්පාකේ අමාලක පානිතේ අමච්ඡං අරිට්ඨං පිවති උම්මත්තකස්ස ආදී කම්මස්ස කාති පාචිත්‍ය පාළි 128 පිටුව මධ්‍ය වර්ණය නැති මධ්‍ය ගන්ධය නැති මධ්‍ය රසය නැති අමධ්‍ය පානයක් පීමෙන්ද මදක් මධ්‍ය යෙදූ සූපය වැළඳීමෙන්ද මදක් මධ්‍යයේදු මයාංශ වංජනයේ ව්‍යංජනයේ වැළඳීමෙන්ද මධ්‍යයේදු පිසූ තෙල් වැළඳීමෙන්ද නෙල්ලි පැණිය වැළඳීමෙන්ද මධ්‍ය නොවන අරිෂ්ඨ වැළඳීමෙන්ද උම්මත්තකයාටද ආදි කාර්මිකයාටද මේ සිකපදයෙන් ඇවත් නොවන බව ইহත කී පාඨයෙන් දැක්වේ ආමලක පාණිතය යනු ශුද්ධ වූ නෙල්ලි යුෂයෙන් කරන අරිෂ්ඨයකි එහි මධ්‍ය වර්ණයේද මධ්‍ය ගන්ධයද මධ්‍ය රසයද ඇත්තේය. එහෙත් එය මධ්‍යයක් නොවන නිසා බීමෙන් ඇවත් නොවේ. මධ්‍ය වර්ණ ගන්ධ රස ඇති ලෝණ සොවීරක නම් අරිෂ්ටයක් ගැන විනේහි සඳහන් වේ. එය අරලු බුලු නෙල්ලි කසායිහි සියලු ධාන්‍යන්ද මුං උදු ආදී සියලු ආපන්නයන්ද සප්ත ධානයන්ගෙන් පිසු බද්ද කෙසෙල් ආදී සියලු ගෙඩි જાතිද වෙයි වැටකේ ඉඳි ආදී සියලු කලීරයන්ද දියගොඩ මස් දිය ගොඩ මස්ද මීපෙනි ආදී පැනිද සවින්දවා ආදී සවින්දව ආදී ලුණුද ඉඟුරු මිරිස් ආදී කටුක බෙහෙත්ද ලා හැලියේ මුව මැටි බැඳ වර්ෂ දෙක තුනක් පැසෙන්නට තබා සාධන බෙහෙතක් යයිද වාත කුෂ්ඨ පාණ්ඩු බගන්දරා ආදී රෝගවලට බෙහෙතක් යයිද ආහාර පැසවීමට එතරම් හොඳ බෙහෙතක් නැත යයිද සමන්ත පාසාදිකාවේ කියා ඇත්තේය උදරයෙහි වාතාබාධයක් පැවති භික්ෂුවක් ලෝණ සෝවිරකය පානය කොට රෝගය සුව කරගත්තේය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැලකල කලෙහි ගිලනුන්ට ලෝණ සොවීරකය පානය කිරීමටත් නොගිලනුන්ට දියහා මිශ්‍ර කොට පානයක් වශයෙන් කාලේහිත් විකාලේහිත් වැළඳීමටත් අනුදන වදාළසේක. ඒ අනුව සියලුම අරිෂ්ඨ ආසවයන් හා ස්වල්ප වශයෙන් අබින් ආදී මධ්‍ය ද්‍රව්‍ය මිශ්‍ර බෙහෙත්ද කැප බව කිය යුතුය. ධූම පානය එකල ආයුෂ්මත් පිළින්ද වච්ච තෙරුන් වහන්සේට ශීර්ෂ ආබාධයක් විය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැලකල කලෙහි හිස තෙල් ගැල්වීමට අනුදන වදාළහ. එයින් පිළින්ද වච්ච තෙරුන්ට සුවයක් නොවිය. භාග්‍යවතුන් වහන්සේට සැලකල කලෙහි නස්ය කිරීම අනුදන වදාළහ. එයින්ද සුවයක් නොලැබිනේ ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැලකල කලෙහි දුම් බීමට අනුදැන වදාළසේක. භාග්‍යවතුන් වහන්සේ දුම් බීමට අනුදැන වදාළේ ගිලනුන්ට නිසා නොගිලනුන්ට ධූමපානය නුසුදුසුය. දුම මුවින් උරා නාසයෙන් පිට කිරීමේදී හිසේ තද වී වේදනා කරන සෙම ගැලවී යාමෙන් හිස රදය සුව වෙයි. බෙහෙතක් වශයෙන් රෝගීන්ට අනුදැන වදාළ ධූමපානය විනෝදය පිණිස නොකල යුතුය.